වේදනානුපස්සනාවට ගත කරන්න බලාපොරොත්තු වෙන්නේ. ඒ නිසා අපිට තේරෙනවා මේ වේදනානුපස්සනාව ආධුනික ආරම්භක යෝගාවචරයේ වැඩක් වෙනවා. ඒක යම් ප්‍රමාණයක් භාවනාව පිළිබඳව සමාධියේ අධ්‍යක්ීම් අත්තා වූද යම් ප්‍රමාණයක් අරුවත් දේශනාව පිළිබඳව මූල ධර්ම පිළිබඳව පරිච්ඡත් අත්තා වූද අත්තන්ට වඩා විශේෂෝදරේ. ඒ යුක්ති කඩාවට ගත් වෙන්නේ Taman තුලස්සා වූ අද්දකින් ප්‍රවේශයක්. ඒ නිසා මේ වේදනානුපස්සනාවට පරිස්සය සූදානම් කිරීමක් වශයෙන්, පසුව සූදානම් කිරීමක් වශයෙන් තමයි මුලින් ඒ ආයනුපස්සනාව පිළිබඳව අවිස්තර විස්තරයක්, අවිස්තර භාවනා උපදේශ පන්තියකින් යෙදුමක් කරලා දැන් මේ වේදනානුපස්සනාවට ප්‍රවේශයක් ලබා ගන්න මේ ආරම්භයේදී තියෙනවා. සමහර භාවනා ක්‍රම පැත්තෙන් බලනකොට මෑතක හුඟ දෙනෙකුගේ ලොකු අවධානයක් යොමු වෙලා තියෙනවා මේ වේදනාව පිළිබඳව නැත්නම් වේදනානුපස්සනාව පිළිබඳව. ප්‍රතිපදාන සූත්‍ර පාඩ අරගෙන බලනකොට ඉතාමත්ම කෙටිම ප්‍රතිපදාන වශයෙන් දැක ගන්න පුළුවන් දේශනාවක්. ඒක හේතුව ආයන පස්නාවේ පාර විශේෂයෙන් විස්තර දීර්ඝව විස්තරයි. ඒ ධ්‍යාන පස්නාවට කියන්නේ බොහොම කෙටි ප්‍රදේශ. එහෙම නමුත් අද කාලෙ වෙනකොට කියන්නේ පරිවර්තන පරිනිර්වාණයෙන් අවුරුදු 2500 ගානක් පහුවෙලා නැත්නම් අපි සම්ප්‍රදාන කූලව කියනා වූ බුද්ධ ශාසනයේ ඇති 2500 ඉවර වෙලා දැන් නැති 2500ට එන කාලෙ වෙනකොට මේ පරිවර්තන දේශනාව පිළිබඳව විවිධ පැති වලින් එයා බලන පරිවර්තන කරන ගැටි තියෙනවා ඒදී ලෝකයේ අද පවතින ආ වූ මේ සංකර භාවයේ විසම භාවයේ එහෙම නැත්නම් මේ ආස්වාද අනුව යන ගැතිය නිසා මිනිසයාටපත් වෙලා තියෙනා වූ මානසික විකෘතියට ප්‍රධාන වශයෙන් අසහනයට පිළියම් කිරීමේදී මේ වේදනාව පිළිබඳ අවබෝධය විශේෂයෙන්ම වේද සංකප්පය ඒ පිළින් දැක්කේ ලොකු ජනප්‍රියතාවයක් ලැබලා තියෙනවා. ඒක නිසා ආදි කාලයේ හතිපත්ථාය කායානුපස්සනාවට ඇසහින ලොකු ඉලා ලොකු සලසිල්ලා ලොකු විස්තරයක් කලකලා තිබුණාට ඒ වෙනාවට ඉතර විස්තර සැපීමක් සතිපට්ඨාන වශයෙන් සතිපට්ඨාන සූත්‍රයේ වශයෙන් ලැබිලා නැති බවයි අදිතෝදී අරගෙන බලනවා බලනකොට තේරෙනවා. නමුත් අද සංග්‍රහ ග්‍රන්ථ දීලන ප්‍රමාණය දිහා බලනකොට විශේෂයෙන්ම බටහිර සංකල්පයට අනුව මනස විග්‍රහ කරන්නත් ඒ වගේම ආද මේ පෙළපිලා තියෙන පරිසරයෙන් කොහොමද මනුස්ස ජීවිතයට මනුස්ස හිතට බලපාලා තියෙන අභ්‍යන්තර බාහිර සාධක කියලා කතා බලනකොට මේ වේදනා හුඟුම් පිළිබඳව ස්පර්ශ පිළිබඳව විශාල ලොකු උනන්දුවක් ඇති වෙනවා ඒක මේ නවීන විද්‍යාවේ විනාශයකට. ඒ විදිහකට කියනවා නවීන විද්‍යාවේ විකාශයකට. ඒ තීසකයක්. මොකද නවීන විද්‍යාව කියන එක පටන් අරගත්තේ එච්චර දිනුවෙන්ට හේතු ඉන්නේ මේ වේදනාව අයින් කරලා විඳීම අයින් කරලා කායික පැත්ත විතරයි යදගද්දී මේ වේදනාව මේ විඳින් කියන දේවල් භූගේවල් විස්තරේවල් ඕවාගෙන වහන් දැනෙට යකදුරන්ගේ යක්ෂස්කන්ගේ වැඩක් විශ්ව විද්‍යා ධර්මයක් සංගේ වඩා නවීන විද්‍යාව ගැන එහෙම දෙයක් නෙවෙයි කියලා ඒගොල්ලෝ අර කොටා කඩාගත්ත නිසා තමයි නවීන විද්‍යාව හරියට අහසේ කියන රොකට් එකක් වගේ ඒක ඒ ලෝකෙන් ඈතට විහිදී ගියේ. ඒක දිහා බලන්නේ කියලා ලොකු විප්ලවයක් ලොකු ජයග්‍රහණයක් කියලා. නමුත් යන්න යන්න යන්න යන්න ඒක මිනිස්ක මානව හැඟීම් වලින් තොර ලෝකේ ප්‍රශ්නට උත්තර නැති විනාශක දෙයක් වඩ පත් වෙනකොට මේ ලැබෙනා වූ විද්‍යාවට අර හැඟුම් බරපත්ත. ඉන්දනපත්ත. වෙන දෙයකින් මානසික තියෙන ආකාරය අද විද්‍යාවෙම සාතාවල් විදිහට සමහර විස්තර කරාට මේක තේරුම් ගන්න මල් පිටුනවා වගේ වැඩක්. තුන පන්දුරට මල් පිටුනවා වගේ වැඩක්. විද්‍යාවට කවදාකවත් අයිතිවාසිකමක් මුලින්ම නැසර්ගේ නයිසර්ගේ නැත්තේ නැහැ ඉඳගෙන. එවන විද්‍යාවකින් අර්ථය වචනේ අර්ථය දෙන්නේ විද්‍යාව කියලා කියන්නේ ඒකාන්තයෙන්ම භෞතික පැත්ත. අද වෙනකන් ඒකට මානසික විද්‍යාව කියලා වෙනම නමක් දාගෙන තියෙනවා. ආ මේකදී වේදනා පිළිබඳව විශේෂයෙන්ම මේ එදා දුක්ඛයයි කියලා හිතලා එදා මේ යබ්බසංගේ වැඩක් කියලා හිතලා පහත් ආසියාතිකයන්ගේ වැඩක් කියලා පහකට ආපු ප්‍රාස්තක ධාතු මේ වේදනානුපස්සනාව පිළිබඳව දැන් ඉතින් කලකිරි නදීනේ හොයන්න පටන් ගන්නවා. ඒ නිසා නවකාලීන හතිපත්ථාන පොත්වල මේ වේදනාන වසනාද රැයන් විතරක් තියෙනවා. ඒ කියන්නේ අපිට පාඩුවක් නැහැ. අපිටත් ඒකෙන් ගන්න ආදර්ශ තියෙනවා. මොකද ඒත්තෝ තෝරු තෝරා පිටුට පැතිලින් බලන්නේ මේ සරුවත් දේශනාවම. ප්‍රතිපත්ථාන සරුවත් දේශනාව වේදනාන වසනාවට ඉතර විස්තර නැති උනත් මේ ආරම්භක පාඩ පමණක් තියෙනත් තීත්‍ර පිටකේ වේදනා සංයුත්තේ වාගේ ඉතිරෙන්නේ ඒවා පිළිබඳව සවිස්තර සඳහන් කිසි අඩුවක් නැහැ. ඒක පරිපූර්ණයි. ඒක නිසා ඒ බටහිර සංකල්පයට අනුව බලන ඇත්තේ ඒවා බල බලා මේ සතිපට්ඨාන සම්බන්ධ කරන්නේ ඒ අත් හොයාගත්තා කියලා ඒකාගේ රෝග දෙදා ගැනීම කටයුතු කරන විද්‍යාවට සම්බන්ධ කරන්නේ ඉතාල විකාශනයක් අද තියෙනවා වේදනානුපස්සනාව පිළිබඳව ඒ නිසාද භාවනා ක්‍රම තියෙනවා වේදනානුපස්සනාව මුල් කරගන්න. කොහොමද නැතිව? එහෙම නමුත් මේ අද පවතිනා වූ තත්ත්වයේ විදිහට අපි සංකේමයේ මේ විමර්ශනය කළ බැලුවට කොයිම භාවනා ක්‍රමකින් ගියත් මේ කායන පස්සනාවට පස්සේ වේදනාන පස්සනාවට පිට වැටෙන බව ඒ පරිවර්තන මහන්සියගේ මූලික ගැන්වීම් ක්‍රමයක් ඒක විතරක් නෙවෙයි එක දවසක් දිනක් එක පැයක් පරියන්කේදී කියලා භාවනා කරපු යෝගාවචරයට උනත් ඔච්චර කාණුපස්සනාව කරන්න ගියත් විනාඩි 10කින් 15කින් මේ වේදනාව කියන එක ඒ කියන්නේ පස්සනාව නැතත් වේදනාව කියන එක නම් හොඳට තේරෙන්න පටන් ඒක ගැන නොදැනුවත්ව දැක ගන්නා වූ ආධුනික යෝගාවචරය මේ දුක්ඛ සත්‍ය අවබෝධ කිරීමටත් ආ වූ ප්‍රධාන බාධාවය ඉරියව් මාරු කිරීම මාර්ගයෙන් අනිත්‍යයට හොරෙන් නැත්නම් තමන්ගේ හිතට හොරෙන් ඉරියව් මාරු කරමින් අර කායනුපස්සනාව දිගට කරගන්න බැරි වීම ගැන පශ්චාත්තාපේ මට භාවනා හරියේ නැද්ද උපදේශ වැරදිලාද ගුරුවරයාට වැරදිලාද ආදී වශයෙන් විවිධ සංකල්ප විකල්ප ජාලාවක පටලයි. නමුත් යෝගාවචරයා සම්තුනා වෙනවා කියන්නේ යෝගාවචරයා හොඳ බලපුරුදුකාරයෙක් කියලා කියන්නේ එයා ඉඳ ගන්නකොටම දැනගන්නවා මේ සාමාන්‍ය ශරීරයේ ආයන පස්සනාව දිගේ භාවනාවක් වශයෙන් අපි හසුරුවන්න ගියාට ස්වභාවයෙන් ස්වල්ප වේලාවක වේදනාව මතුවෙනවා. ඒක වැරද්දක්. ඒක මේ පඩලයිලක් නෙවෙයි ස්වභාවය. ඒ මොකද ඒ වෙනකොට කලබුරුදු යෝගාවචරයක් වශයෙන් බාහදපත් වෙන්න පැය ගණන් දවස් ගණන් ගොඩාක් වාඩි වෙලා තියෙනවා. ඒ නිසා මේ යෝගාවචරය කල්ලාතු හොඳට සක්මන් කරලා ඒ වේදනාව ආවත් ඒ වේදනාවට මනසේ සංසිඳුම් වලින් යුක්තව මුණ ජීව කළ යුතුයි කියලා වේදනානුපස්සනාවට යම් කිසි විදිහට සාධර බවක් තේලගත්මක් ඇතිව වාඩි වෙනකොට ඒ යෝගාවචරයට අනිකුත් යෝගාවචරින් වල ආදීලා ඉන්න වෙලාවෙන් භාගයක්වත් ඒ ඇඹරි ඇඹරි හරි වාඩි වෙලා ඉන්න පුළුවන් තත්යකටපත් වෙන නිසා මේ සමාධි ධර්මයක් වශයෙන් බැලුවත් මේ වේදනානුපස්සනාව අතන ඇර යන්න වෙන දෙයක්. ඒ නිසා ආධුනික යෝගාවචරයාටත් මේ වේදානුපස්සනා පිළිබඳව ගන්ත පාඩම් නැතිව නෙවෙයි තියෙන්නේ. මධ්‍යස්ථ යෝගාවචරයාටත් එන විදිහකට කියනවා නම් යම් ප්‍රමාණයකට මේක පිළි අරගෙන මේක දිශේ ගැටිලා තොරතුරු අධ්‍යක්ෂින් මධ්‍යස්ථ ප්‍රමාණයක් ඇති කෙනාටත් ගොඩක් පාතලයිලි දැන් අද දැන් විචාර ගන්න පුළුවන් වෙනවා. අවසානයේ මේ පරිනිර්වාණයට පත් වෙන තාක් කල් මේ වේදනාව පිළිබඳව දත යුතු කරුණාවක්. පරිනිර්වාණයමයි ඒක හොඳට තේරුම් ගන්න ඕනේ පරිනිර්වාණයමයි මේ වේදනාවේ නිරෝධයට එකම කරන්නේ අපි හිතන විදිහට මේ සාමික සප නිරාමික සප කොයිර දුන්නත් ආමත් වේදනාවෙමයි ආමත් වේදනාවේ ඒ පැත්ත මේ පැත්ත දෙකම බල බල ඉන්න නිසා ඒකේ ඉස්තිර වෙනසක් වෙන්නේ ඒක නිසා වේදනාවේදී හොඳට පැහැදිලි වෙනවා අද අද දැන් දැන් මේ භවයේදීම නිවන් දැකීම පිළිබඳව අදහසකින් ප්‍රතිපත්තාන පොත කරනලා භාවනාදී වේදනාද නම් වේදනාව ඍජු උත්තරයක් හවතෝ. එහෙම නැතුව උගුරට හොරා බෙහෙත් ගන්නවා වගේ මේ සංසාරේ හොඳින් ගත කරන්න ඕනේ සංසාරේ හොඳ පැත්ත විතරක් බලන්න ඕනේ සැප වින්දනක ලබන්න ඕනේ ඉදි ලෝක සම්පatti බ්‍රහ්ම ලෝක සම්පatti ලබන්න ඕනේ එහෙම නැත්නම් සෞභාග්‍ය සම්පන්න මනුස්සාත්ම භාව ලබන්න ඕනේ කියලා මේකේ අර ඉදිරියට උරා බෙදන ක්‍රමයක උද්ධාගමට හරවාගෙන මේ කියන නැත්නම් කියන වේදනාන පස්සනාව ඉස්සර පිටින්න සුළු ගැටයක් එන්නේ. කායන පස්සනාවට වඩා වේදනාන පස්සනාව එවැනි දිග ගමන් යන නැත්නම් එනනම් මේ ගමන මොනම නිදහස කාරණාවක් දීලා හෝ ප්‍රමාදයට වගලා ගන්න නැත්නම් ඒ සම්පස්නා රතයක්. නමුත් අර යම් කිසි කෙනෙකුට වහවහ අර අපි කලින්ම මතක් කළා වගේ සංසාරේ බය දැකලා සංසාරයෙන් ගැලවීමට කටයුතු කරන කෙනෙකු නම් වේදනානුපස්සනාව දන්නේ නැතුව කොහොමද මේ ගමන යන්නේ කියන තරම් වගේ වැදගත් හොඳ සාර ධර්ම තොරතුරු වාක්‍ය මේ වේදනානුපස්සනාවදී සංග්‍රහය. මේ වේදනාව පිළිබඳව අපි ඉදිරිපත් කරගත්තා වූ පාලි පාඨයෙන් සඳහන් වෙන්නේ සුඛං වා වේදනං වේදියමානෝ සුඛං වේදනං වේදයාමීති පදාන යම් ආකාරයකට අපි මේ ඉරියව් හතර පවත්වනකොට සයිදින්දා වැඩ ගන්නකොට සක්මන් කරනකොට පරියන්ක ඉන්නකොට අපිට යම් ආකාරයකට සැප මිහිරි වේදනාවක් ආවනම් ඒ ਸਰවඥ උපදේශය ප්‍රතිපදාන විදි උපදේශයේ මම සැප වේදනාවක් විඳිනේ සිටිනේ කියලා දැනගන්නවා. දුක්ඛං වා වේදනං වේදියා වේදියමානෝ දුක්ඛං වා දුක්ඛං වා වේදනං වේදියමානෝ දුක්ඛං වා වේදනං වේදයාමීති පජාන. යම් ආකාරයකට ඒ සැප වේදනාව දුක් වේදනාවක් බවට පෙරළුණා නම් එහෙම නැත්නම් දුක් වේදනාවකට ඇරුණා නම් දැන් මම දුක් වේදනාවක් විඳින්න ඉන්නවා කියලා සමහර වෙලාවකට අදුක්කම සුඛ වේදනාවකට පිට ඇරුණා අවදි වුණා එනසං සතෙන් දුකට දුකෙන් අදුක්කම සුඛයට පෙරළුණා ආන් එහෙම භාවයකට තමන්පත් වෙනවා නම් ඒක අදුක්කම සුඛ වේදනාවක් වශයෙන් දැන ගැනීමයි සර්වඥාන්ති උපදේ. මේකේ ඉදිරිපත් කිරීමේ සමාජික අර්ථයක් ඇති දෙන්න තියෙනවා. මොකද සුඛ වේදනාවක් පවතිනකොට නම් සමහිත වේදනාවක ඉන්නවා කියන්න පොඩි ගහන්න පුළුවන් බැනර් ගහන්න පුළුවන් මේ අපි සම්භාෂණ පවත්වන්න පුළුවන් අනිත් අයට කතා කරන්න පුළුවන් එන්නේ අපි අද ජයගෙන ඉන්නේ අපිත් එක්ක ඒ ජයසන් සාධයක් පවත්වන්න එන්නේ කියලා ඒක අන්ධහර බාන ගැතියක් ලෝකයාට තියෙන නිසා සර්වඥාන්සේ සුඛ වේදනාවක් ඉඳින වෙලාවේදී මේක නම් මේ වාගේ සමාජ සිද්ධියක් නෙවෙයි යෝගාවචරයේ සංයම අපි අල්ලාන්නේ සුඛ වේදනාවක් ඇති වෙලාවේදී තමයි සුඛ වේදනාවක් උදින් ඉන්නවා කියලා දැනගන්න එකට ආඩම්බරෙන් ඉදිරිපත් වෙන්න ඉඩ තියෙනවා. ඒක අපි සමාජ ධර්මයක් විදිහට කරලා තියෙන දෙයක්. නමුත් මෙතන ඒ වාගේ ආස්වාදය එහෙම නැත්නම් ඒ ඉදම් වෙන ආඩම්බර වෙන ගතියක් නෙවෙයි තියෙන්නේ සුඛ වේදනාවක් විඳිනවා කියන දැනගැනීම පමණයි. ඊදාගත්තා වූ දුක් වේදනාවක් විඳින වෙලාවේදී නම් දුක් වේදනාවක් ඉඳින බව පිළිගැනීම අපි කියන්නේ ඇඳිල්ලක් දෙදිල්ලක් චෝදනා කිරීමක් විලාප දීමක් වගේ. එහෙම නැත්නම් අපි එහෙම වෙලාවට මූණ හංග ගන්නවා පිළිසින් අයින් වෙනවා. සමාධි ධර්මයක් කියන. නමුත් මෙතනදී යෝගාවචර සමතක් කරනවා යම් ආකාරයකට නම් අපි අර දුක් වේදනාව පිළිබඳ ආකල්පය කරද්දී ඒ ආකාරයටම දුක් වේදනාවක් ආපු වෙලාවේදී මම දුක් වේදනාවක් ඉඳින්න ඉන්නවා කියලා දැනගන්නවා. ඒක අර දැනගැනීම ඵල ධාතුවක් දැනගැනීම පරාද වීමක් දැනගැනීම ඉස්සා බංගත්වයක් සංකලොබ් භාවයටපත් වීමක් මුකුලිත වීමක් පසුබෑමක් කියලා හඳුන්වීමක් තියෙනවා. සිත වේදනාවක් දැනගැනීම නම් ආදත් වෙනවන දෙයක් පොදුවේ දැනගන්න දැනගන්න තව සිත වේදනාවක් වැඩි වෙනවා. ඒ දුක් වේදනාවේදී නම් ආවේනික දුක් වෙනවා මේ ජීවිතේ ඔක්කොම කිඳිරි වේදි සිද්ධ කරා. ඇඟ විශ්ේ කරුවල තැන් වල කරන්නේ. ඒකට වෙනම තැන් හදාගෙන තියෙනවා. අපි ඒවා ආමංගල්‍ය ස්ථාන නැත්නම් කරුවල දේවල් වශයෙන් හදාගන්නවා. ඒක මොකද ඒක මේක ඉස්සර හරි නෑ. නමුත් සර්වඥාන්සේ මේ දෙකටම සමතන දීලා තියෙනවා. ඒ සුඛ වේදනාවෙන් දුක් වේදනාවට යෑම යම් ප්‍රමාණයක ආධ්‍යාත්මික වගේ ආගමික හැඟීමකින් යම් කිසි කෙනෙකුට කටයුතු කරන්න පුළුවන් නම් සුඛ වේදනාවක් ආවල් මෙවුවා මේවා වශයෙන් දැනගෙන උත්තේජන අවස්ථාවල් මෙවුවා මෙවුවා වශයෙන් දැනගෙන හොඳට ඒ වින්දන විශේෂයි යෝනිසෝමනිකාරේ එහෙම නැත්නම් මානසිකාරේ යෙදෙනවා නම් මොකක් කල්යයි ඒ නැත්නම් නෑ කියන්න බැරි සත්‍යයක් ඔය දෙකටම නැති ගොස් වෙලාවල් අපේ ජීවිතේ තියෙන බව යෝගාවචරයට නම් දැනගන්න පුළුවන්. ඒකේකට අහුවෙන්නේ නැති දුකටත් අහුවෙන්නේ නැති හිතටත් අහුවෙන්නේ නැති මානසිකාරයටත් අහුවෙන්නේ නැති අදුක්කම සුඛ වේදනාව කියලා ඉතාවත්න කොටසක් හැම ජීවිතයකම තියෙනවා භාවනා කළත් නොකළත්. සම්‍යක් දෘෂ්ටික වුණත් මිත්‍යා දෘෂ්ටික වුණත්. සමහරලාට තිරසනුන්ටත් තියෙනවා. නමුත් චින්තනාට හෝ මිත්‍යා දෘෂ්ටිකයට මේක පිළිබඳව මූලික මූල දාලා හමු වීමේ අවස්ථාව අඩුයි. අනුනත් ඒක සම්පූර්ණ මෝහයෙන් වැහිලා තියෙනවා. අන්ධකාරයෙන් වැහිලා තියෙනවා. අර සැප වේදනාවෙන් දුක වේදනාවට ආධ්‍යාත්මයට හැදීමකින් හෝ භාවනා මනසිකාරකින් හෝ දැක ගැනීමට ආරාධනා කරගත්ත අධිෂ්ඨාන කරගත්ත යෝගාවචරයට නම් සැප දුක් දෙක දවසේ පැය 24 මා ලකුණු කරලා ඉතුරු ටික ගත්තොත් පැහැදිලි ප්‍රදේශයක් දැක ගන්න පුළුවන් මේක සැපත් නැති දුකක් නැති ප්‍රදේශයක් මෙව ඔක්කොම යටිපහුවලා තියෙන මෙච්චර කාට කොහොමද වුනේ කියන එක අපි දන්නේ ආන්න ඒ කොටස් එහෙම නැත්නම් මේ අතරමැද තිබුණා වූ දීක හිදස්සලේක පිළිබඳව අවබෝධ වෙන්න පටන් අර ගන්නකොට ඒක අමුනේ නෑ ඒක දනි දැනෙන්නේ නෑ ඒක විඳින්නේ නෑ ඒක හිමින් නෝනේ මාරු වෙච්ච ගතියක් තමයි තේරෙන්න පටන් ගන්න. ආන්නේ වෙලාදී මෙන්න මේකට තමයි මේ අදුක්කම සුඛ වේදනාව කියන්නේ කියලා ඒක දැනගන්නවා කියලා කියන්නේ යෝගාවචර ජීවිතේ මේ කායන පස්සනාව හොඳ පරිත්‍යාග ඇති කරගෙන ඉදිරියට යනකොට ඉදිරියට යනවා. ඕකට ඔය දන්නේ අපි මේ විස්තර කරන්න හදන අහුවෙන්නේ නැති කොටස පිළිබඳව හොඳ ඉන්දියාක් අනිපස්සන භාවනාවේදී සර්වඥාන්සේ මතු කළා දුන්නා. එච්චර වෙලා ගැඹුරක් ගෙනියන්නේ ගැඹුරේ ඉන්නේ දැන්. එතෙන්දි කරන්නේ හඳුනා දීම විතරයි. ඒ ආනාපාන සති භාවනාව කරනකොට සතෝ අත්ථ සති සතෝ පස්ස සති කියලා ප්‍රථම චතුස්සී ඉස්සලාම කියවල පෙන්නන්නේ මේ ආස්වාද ප්‍රසආස දෙක සිහියට යටට සති යුක්තව ආස්වාද කරන ප්‍රසආසය ඒක සාමාන්‍ය ප්‍රතිපත්තාන ආදී භාවනා ක්‍රමයට යනකොට දැන් કોઈ ගුරුවරයෙක් වගේ පොඩි පිළිගල ගන්න පිළිවෙල පුරුදු වෙලා තියෙනවා ඒ ඇතුළේම පිටවීම වශයෙන් හෝ ආස්වාද ප්‍රසආසය වශයෙන් හෝ මෙනෙහි කිරීමක් කියන ප්‍රායෝගික තැනට ඕක ගෙනල්ලා තියෙනවා අතුල් වෙනකොට අතුල් වෙන බව ගන්න. පිට වෙනකොට පිට වෙන බව ගන්න. නැත්නම් හුස්ස අතුල් වීම පිටවීම සතියෙද අල්ලනවා. එළඹ සිටි සතියෙන් යුක්තව කරනවා. සතිය හතෝ අත සති සතෝ පත සති. ඊගාවට ඒ යෝගාවචරයට හැපෙන තැන හෝ හැපීමට හේතු වෙනා වූ උස්මරල්ලේ ගනුදෙනුව කියන මේ දෙකෙන් එකක් නැත්නම් දෙකම මේ ගමනට මාර්ග පිටීමක් වෙනවා. මඟ දැක්වීමක් කරනවා. ආන ඒ දිගේම තව ඉදිරියට යනකොට හැපෙන තන මාර්ගයෙන් හෝ හැපෙන හුස්ම රැල්ල හේතුකාරක හුස්ම රැල්ල හෝ සිත වශයෙන් ඇතුල් වෙනවද සිත සිටි වශයෙන් ඇතුල් වෙනවද කියන එක සරුවචනාංශය ආරාධනා කරනවා. දැන් ඉතින් ඒකේ දීග බව පිටි බව බලන්න. මේ දීගතාව පිටි බව වැළීමේදී මෙහෙය කරන්නේ යමතරතුරුවක් මම මතක් කරන්නේ කාටවත් එක මතක් කළ යුතු දෙයක් නිසා මෙනෙහි කරන්නේ නම් තාමත් පොදු ප්‍රඥප්ති අතුලියෙන් පිටේ නියමවාසේ. නමුත් මේකට විශේෂ වැඩක් දෙනවා. මේ අතුල් වෙන වෙලාව දීර්ඝයි, මේ පිට වෙන වෙලාව දීර්ඝයි, මේ අතුල් වෙන ලාස්සෙති, පිට වෙන ලාස්සෙති. සමාන මුළු පරියන්කේතන දීර්ඝව තියෙන පුළුවන්, කෙටි වෙන්න පුළුවන්. තමයි දීර්ඝ අතුලීමක් සාක්ෂි පිට වීමක් සමාන තල්කවල තියෙන පුළුවන්. සමහර ලාවට කෙටි අතුලීමක් සහ දීර්ඝ පිට වීමක් වෙන්න පුළුවන්. ඒක පිළිබඳව ගොඩක් අනාවැකි ප්‍රකාශ කරන්න පුළුවන් චරිතයක් කියන්න පුළුවන් තරම් ගැඹුරක් මේක තියෙන. නමුත් ඒක නෙමෙයි මෙතන අදහස. මෙලේ පිළිමේ ආකාරයම කරන ගමන් විදිතටි බා බලන්න. ඊට පස්සේ අදහසක් තියෙනවා ඒ සබ්බකාය පරිසංවේදී කියලා මුලමැද අග බැලිල්ලක් කියලා එකක්. ඇත්තට පරය ප්‍රතිපත්තන සූත්‍රය සඳහන් වෙන්නේ සබ්බකාය පරිසංවේදී අපසිස්සාමීක සික්කති සබ්බකාය පරිසංවේදී පස්සසිස්සාමීක සික්කති. මේ සබ්බකාම කියන එක සබ්බකාය කියන එක ආත්පතින් මුළු කය මුළුල්ලම කියලා අරගන්න. ආස්වාද ප්‍රසවාස මුළුල්ලම. ඒ මොකද කය කියන වචනය භාවනා පාරිභාෂික ශබ්ද මාලාව හැටියට කාය සංස්කාර වශයෙන් කරගන්න. කාය සංස්කාර කියන මේ පාරිභාෂික වචනේ පාවිච්චි වෙන්නේ ආස්වාද ප්‍රසවාස. ඒක කාය සබ්බ කාය පරිසංවේදී කියලා කියන්නේ කාය සංස්කාරයගේ ආස්වාද ප්‍රසවාසයේ ආයතියක් මුලමදාග තියෙන. මෙන්න මෙතෙන් තේනකොට ආස්වාසය නැති දැනක ඉඳලා යාන්තම් පටන් අරගෙන ඒක දීක වශයෙන් හෝ පිටි වශයෙන් ඇතුළට ඇදිලා ගිහිල්ලා ඒකේ අවසානයටපත් වෙනවා. පටන් ගන්න වෙලාවේදී නැති හුස්ම රැල්ලක් ක්‍රමයෙන් වැඩි වෙගෙන යනකොට ස්පර්ශයේ ඕන කොතනකදී හරි තැනක යෝගාවචරය අල්ලගන්නවා. ඊට පස්සේ ස්පර්ශය වැඩි වේගෙන ගිහින් ආය අඩු වේගෙන ගිහින් තැනකින් නොදැනේ. ඒ නොදැනී ගියත් තාම සස්වාසය නැත්නම් අහුලංගන දින වෙනවා වෙන්න පුළුවන් නමුත් අපිට වැටහෙන්නේ නැහැ. ඒක යෝගාවතට බාධාවකුත් නෙවෙයි. මොකද බලන්න අහුවෙන ප්‍රදේශේ ඕන පටන් ගත්ත ඕන ඇදිලා ගියා ඕන ඉවරයි කියලා මොනින් කරන්නේ නැති වුණාද දැනගන්න. ඊට පස්සේ ප්‍රස්වාසය නැවත පටන් අරගන්නේ ওই දෙක අතර මැද යම් හිදසක්. දැන් අහුවෙන්නේ නැති විඳින්න බැරි මොකද්ද පාළු හිස් තැනකට ගිහිල්ලා ඔන්න ප්‍රස්වාසය කොහෙන්ද කනකින් පටන් අරගෙන දීයේ සීතර වෙලා ප්‍රස්වාසය දහරන. ඒ ආස්වාද ප්‍රස්වාස දෙක අතර මැද ලොකු විරාමයක් තියෙනවා. අභිජීවන වේලාවක ගහ ගන්න බඳ ගන්න වේලාවක රණ්ඩු කරන වේලාවක නැත්නම් වරවස්ව අධ්‍යයක් රස විඳින වේලාවක උත්මේදී අපිට ඔච්චර විස්තර බලන්න හම්බ වෙන්නේ නැහැ. මේක කරන්න පුළුවන් ඉන්නේ සාමාන්‍ය වාඩි වෙලා හෝ නිදාගෙන හෝ ඉන්න හුස්මට. ඒ වෙලාවට මේ දෙක අතර මැද තියෙනා වූ මේ අදුක්කම සුඛ ස්වභාවය. සපකුත් නැති දුකකුත් නැති හිතට අහුවෙන්නේ නැති ස්වභාවය ඉස්සල්ලාම ආධුනික යෝගාදිට අහුවෙන්නේ නැතුව නෙවෙයි අහුණාට තේින්නේ භාවනාව කැඩිලා වැරදිලා මොකක් හරි වෙලා කියලා. නමුත් පස්පති යෝගාචරයේ මූලික අවස්ථාවන් සබ්බකා මේ සතෝ අස්ස සති සතෝ පස්ස සති කියන අවස්ථාව දීගංවා රස්සංවා කියන අවස්ථාව අනුව හොඳට එල්ලෙවිත හිතකට යොමු කෙරුවොත් නම් ඒ යෝගාචරයට ආස්වාද ප්‍රසආසයේ මුලමදාක බලන් කියනකොට අනිවාර්යම දොර ඇරෙන්නේ ආස්වාදයේ අගත් ප්‍රසආසයේ මුලත් ප්‍රසආසයේ අගත් ආස්වාදයේ මුලත් අතර නැද මොකද්ද හිතනතිය මේ හිතනේ අර සක්මන් කළ වාඩි වෙච්ච ගමන් බොහොම පුංචි ප්‍රමේයයෙන් හිත තැම්පත් වේගෙන වේගෙන වේගෙන යනකොට ආස්වාද ප්‍රසආස දෙක හැපෙන ප්‍රදේශ පුංචි වෙනවා මේ දැනෙන්නේ නැති අදුක්කම සුඛ වේදනාව වැඩි වෙන්න පටන් ගන්නවා. නමුත් පෙරකින් මදිනා භාවනා කළ පරිදි නැතිනම් බනහල පුරුද්දක් නැතිනම් මේ සංසිද්ධිය දකින්නේ භාවනාව වැරදිලා භාවනාව කැඩිලා කියලා ඒක පිළිබඳව බොහෝ විට වැරදි සංඥා, වැරදි චිත්ත, වැරදි දික්තිය ඇති නිසා බණ ඒ අතරමැද කියමින් සාකච්ඡා කරමින් යෝගාවචරයාගේ සමතාන් කතා අහමින් යොමුක් වෙනවා ඒ දේ දකින්නවනම් ඒ දලාදී හිත කලබල කරගන්න එපා නීවරණ වලට ඉඳ තියන්න එපා ඒ හිතනේදී ඊගාවට සත්වාසයේ අගනන් ආස්වාසයේ මුල පිළිබඳ අපේක්ෂාවෙන් නොසලී ඉන්න. හිත එහෙම තැපත් වෙන්න ආරින්න. සත්වාසයේ අගේදී මේ වාගේ හිතන විදිහ නතර වුණා නම් ආස්වාසයේ මුල ගැන අපේක්ෂාවෙන් නොසලී යතනින්ද. සමාධියෙන් භාවනාව අදහා ගන්න. සතිය කඩා ගන්න එපා. සමාධිය කඩා ගන්න එපා. ඒ ඒ හිතන්න පුරුදු වෙන්න කියලා. තව ඉස්සරහට යනකොට යනකොට සැක පහළ වෙනවා අඩු නම් අපි සමාධියේ බාධාවත් නැතිනම් ඉන්න ඉන්න ඉන්න ඉන්න මේ හිතන වැඩි වෙනවා. ආස්වාද ප්‍රසආස දැනීම අඩු වෙනවා හිතන වැඩි වෙනවා. මේ හිතනේදී සමාධියෙම අවුල් කරගන්නේ නැතුව ඉන්න දක්ෂ වෙනවනම් යෝගාවචරයා ඒ යෝගාවචරයාගේ හිත නීවරණයන්ගෙන් තොර වෙන්න දුක් වේදනා සුඛ වේදනා ඉක්මල අදුක්කම සුඛ වේදනාකට එන්න අවස්ථාව ලැබෙනවා. ඉතින් මේක තියෙන්නේ මේ සර්වඥාන්සේ හදගත්තු ගැටයක්වත් එහෙම නැත්නම් මේ බොරුවක් මුලාවක් වංචාවක්වත් නෙමෙයි මේ ශරීරයට විතරක් ආවේනික වූ න්‍යාය ධර්මයක්. එනිසා මේ අදුක්කම සුඛ වේදනාව ආවට පස්සේ මෙන්න මේකයි මේ විඳ ගන්න බැරි දැන ගන්න බැරි මේ අවස්ථාව අතරමං වීමක් නෙවෙයි. සර්වඥාන්සේ මේ වෙලාවේදී අර පොඩි ළමයිගේ සෙල්ලමක් වගේ මේ කොයියන්නේ රයිගම් පාරේ කියලා අත් දෙක බඳගෙන ගිහින් කරකොල කරකොල අතෑරියා වගේ තරක් නෙවෙයි. ඒ විශාල මේ ළඟාවීමකට පෙර ඒ හිතට ඒක පිළිබඳව පොඩි ලකුණක් වෙන්න වෙලාව. යන්න හදන ඉස්සරහා ආධ්‍යාත්මික ගමනේ හැටි. අරමුණක් දිගේ දීලා ඒ අරමුණ තැනකදී නතර වෙලා එන්නේ යන්න කියනවා තමයි. බය නැත්තම් නිවන ඕනේ නම් ආ ජීවිත නිර්වේක්ෂ යන්න ඕන යන්නේ කියලා. ඉතින් මේ වෙලාවේදී වටපිට බලනවා නම් ආපස් හැරලා බලනවා නම් අක්කුමුක් වෙනවා නම් සැක උපදවනවා නම් ඒකෙන් තේන දින අපි කොච්චරක් මේ කායට කොච්චරක් මේ ජීවිතයට එහෙම නැත්නම් කොච්චරක් මේ සංඥාවල් වලට කොච්චරක් මේ ප්‍රඥප්තිය වලට බැඳිලා තියෙනවා කියලා. ඉතින් මේ ඉස්සරගෙන සඳහා විනාඩි දෙක තුනක් යනවා මේ වැඩේ. නමුත් විනාඩි ගානක් යන්නේ නැහැ. ඔක භාවනා කරනකොට. බොහෝම සුළු වේලාවක් ඇතුළත සිද්ධ වෙන දෙයක්. නමුත් මේ දේ ඒත්තු ගන්න නම් විනාඩි ගාණක් නෙවෙයි, පැය ගාණක් නෙවෙයි, ජීවිත ගාණක් වුණත් යන්න පුළුවන්. ඔන්න ඒ තරම්ම දුක වේදනාවටත් දුක් වේදනාවටත් අපේ තියෙන නෑදෑකම ලේ නෑක. එම අදුක්කම සුඛ වේදනාව වෙනකොට අපි ටිකක් ඇතිද. අපි ටිකක් අන්දමන්ද වෙනවා. හැක කරනවා. මේක දෝ කියලා. මෙච්චර ඉක්මනට මේක එන්න පුළුවන් කියලා. ඒක භාවනා කරපු නිසා අපි එකක් නෙවෙයි. හැමදාම තියෙන එකක්. මේ භාවනා ලෝකේ නිසා තේන්න පටන් ගන්නවා. ඒක නත් බණ ඇහුවා සාකච්ඡා කළත් කියලා තිබුණත් හැමදාම මේක පිළිගන්නව නම් පිළි අරගන්නේ වරක් හෝ දැකතර. වරක් හෝ අන්දමන්දර වෙනවා. ඒ ධර්මතම මෝහාන්ධකාරයි මේ අදුක්කම සුඛ වේදනාව. එතන සර්වචනාන්ති ඉස්සල සුඛ වේදනාව පෙන්නලා ඒ කියන්නේ ඔක්කොටම සිද්ධ ගන්න පුළුවන් හොඳයි. සුබ පැත්තෙන් පටන් අරගෙන ඒකට පිළිගන්න කැමති නැති නමුත් ඔක්කොම දන්නා වූ දුක් වේදනාව පෙන්වනවා. ඒ දුක් වේදනාව පෙන්වලා උන්වහන්සේ පෙන්ලා දෙනවා මේ මම දෙන දෙයක් නෙවෙයි. මම දන්න දෙයක්. ඒ අදුක්කම සුඛ වේදනාව කියලා එකක් තියෙනවා. ඒකටත් අර සුඛ වේදනාවට වගේම ඒක දැනගන්න ඕනේ. ඉතින් මේ සතිපට්ඨාන සූත්‍රයේ මේ කොටස ආධුනිකයෙකුට මේ වැඩ පිළිවෙල කොහොමද භාවනාවට නංවගන්නේ කොහොමද කොහොමද කමටහන් පිටු කරගන්නේ කියන එක අවස්ථා දෙක තුනක් නැත්නම් මේ යවනිකා දෙක තුනක් පිටුකට දැක්වීමක් මේක තියෙනවා. මේ නැත කාලයේදී භාවනා කරන දිනුනයි කියලා කියන්නේ ඔන්න සංදිස්ථාන්ට හොඳට එළිය වටලා ඒ අත්තා වූ ඒ යවනිකා දික් කරලා පෙන්නන. කොහොම එනීට යන්නදරලා කඩ කඩ පෙන්නන. ඒ හැදීම සඳහා මෙතනදී සතිය පිහිටවීම වශයෙන් සතිපට්ඨාන වශයෙන් ගත්තොත් වැද්ද වැද්දගත්ම දේ තමයි අපේ ඉදී දුක වේදනාවක් ආවත් දුක වේදනාවක් ආවත් අදුක්කම සුඛ වේදනාවක් ආවත් ඒක දැනගන්නා එකයි ඉතාමත් වැදගත් දේ. දැන් මම ඉන්නේ දුක වේදනාවට පජානාති කියන වචනෙට යොදන්න බැරි පදයක් යොදන්න පුළුවන්. නමුත් පජානාති කියන පදයට අවිස්තරයක් මේ කවතාවක්. ඉස්ලාම වචන කළ තියෙන මට දැන් සුඛ වේදනාවක් ආවා කියලා මම දැන් සුඛ වේදනාවක් ඉන්න බව අතිමත් වෙනවා. දුක් වේදනාවක් ආපුවාම දුක් වේදනාවේදී සතිමත් වෙනවා. අදුක්කම සුඛ වේදනාවක් ආවම අදුක්කම සුඛ වේදනාවදී ප්‍රතිමත් වෙන්න ඕනේ ඒක නොවෙන්නේ සුඛ වේදනාවක් ආවම රාගයෙන් මත් වෙන නිසායි දුක් වේදනාවක් ආවම ද්වේෂයෙන් තේන්ති ගන්න නිසායි අදුක්කම සුඛ වේදනාවක් ආවම මෝහයෙන් යට වෙන නිසායි දැන් අපි සතිය පුරුදු කර ගන්න ඕනේ. ඒක වේදනාවක් එක්කම පහළ වෙන්නා වූ රාගයක්. නැත්නම් රාගයක් සතියටම යට කරා. දුක් වේදනාවත් එක්කම පහළ වෙන්නා වූ ද්වේෂයක් වේදනාව වගේම සතියට යටපත් වෙනවා. සතිපත්තහනක් සිද්ධ වෙනවා. මේ ආකාරයට දැන් වේදනාවක් දුක වේදනාවක් අදුක්කමක වේදනාවක් වශයෙන් සතිය දීලා ගැනීම ඒක පුද්ගලයේ අධ්‍යයනයෙන් පැත්තෙන් බලනකොට බොහෝම ලොකු වෙනසක් ඇති කරන දෙයක්. තාමත් එහෙමීර සිදුවෙන දෙයක්. ඒ මොකද අනිවාර්යයෙන්ම ඒක වේදනාවක් වෙන ඕක මට වේවා ලං වේවා වැඩි වේවා මගේ වේවා ආදී වශයෙන් ඒ බදාගෙන පහළ වෙනා වූ රාග හිතිනේ වාසියක් තියෙනවා. ඒවා කපාගෙන ගිහිල්ලා මට මේ සුඛ වේදනාවක් ආවේ කියලා දැනගන්නවා කියන එක ලොකු නටනක්. නැත්නම් ලොකු කාලයක් උත්සාහයෙන් ලබ ජයග්‍රහණය. ඒ වගේ දුක් වේදනාවක් එනකොටම ඒක නොදකින් නොපතන් කියන ඒක ඉක්මනට නැති වෙන්න ඕනේ. ඒක ඇති කරොත් මනුස්සයා මරන්න ඕනේ. ආදි වශයෙන් මේ වෙනුවට සැප වේදනාවක් ගන්න ඕනේ. ආදි වශයෙන් විශාල බල සේනාවක් එක්කයි මේ දුක් වේදනාව එන්නේ. එනකොට මුලින්ම යඹරම තියෙනා වූ දුක් වේදනා දුක් වේදනා වශයෙන් දැක ගන්නට අන්න දේහ කපේ සාගත හිතෙවිලි ගොඩක් බාධා කරනවා. ඒක යෝගාවතරගේ මෙනෙහි කිරීම ඉන්නකොටම ඉන්නෝනෙම වේදනාව මෙනෙහි කරන මෙනෙහි කර ගන්නවා. දැකද රත් වෙච්ච වෙලාවේ ජීවන කලක්. එහෙමත් කියන්නේ. ඒ නිරීම එනේ දෙනවා චිත්ත වේදනාව එනකොටම එහි රාගයේ මතුවීම ඒක අල්ප පෙළ කෝටි ගණන් පුරුදු කරගෙන ආපු දෙයක් විතරයි. චිත්ත වේදනාව එනවත් එක්කම අර තරහ, පතිවිය, මට මේ වෙනකොට සැප වේදනාවක් වේවා ආදී රාග අපේක්ෂා සම්පූර්ණයෙන් නැතුව මේ සත්‍යයට යටපත් කරන්න නම් එක දවසින් බෑ. ඒක කල් කොහොමද? ඒ කොහොම කරනකොට තවසට යෝගාවචරයට පුළුවන් වුණොත් ඕනෙ දුක් වේදනාවක ආරම්භය ඇති වුණා ඒක දුක් වේදනාවක් කියලා දැනගන්න ඒ අර රාග හිතේ දේහ හිත වලට ඇවිල්ලා යෝගාවචරය මුස්පත් කරන්නේ ඉන්ද විදේශ පිළිලි මවමින් ව්‍යාපාර කරන්න තියෙන අවස්ථාව මොනතරම් වංචනිකද මොනතරම් ප්‍රපංචකාරීද මොනතරම් ලෝකයක් වෙනස් කරනවද කියලා දාගන්න පුළුවන්. මෙතනදී සර්වඥාතයෙන් ලැබෙනවා මේ දුක් වේදනාව නෙවෙයි ප්‍රශ්නේ. දුක් වේදනාව පිළිබඳ දුක් දුක් ගන්න ගැතිය විශාල ප්‍රශ්නයක්. ඊතලයේදී ජීවිතයක් පිළිච්ච උද්දලයේදී ඒ සී උවාලකම තවත් ඊයක් වැඩිනවා. මොනතරම් වේදනාවක්. ආන්නේ වගේ තියෙන ප්‍රත්‍යක්ෂණයට දුක් වේදනාව දැනෙන්නම නම් එකක්. නමුත් ඒ මතේ දුක් වෙන ගතිය හිත දුකටපත් වෙන ගතිය. ජීවිතය අනුව විවිධ දේවල් කල්පනා කරන ගතිය නිසා මානසික දුක අර කායික දුකට වඩා විශාලයි. නිසා කායික දුක සම්පූර්ණයෙන්ම මත් කරවලා අවුල් කරවලා ඒක විශාල ලෝකයක් වඩ බස් කරගන්න මානසික දුක. මේ කායික දුකත් මානසික දුකත් අතර මැදට සතිය දිනිස්සක් ඇති කරගන්න පුළුවන් නම් ඉවසීමේ ශක්තිය කියන කාන්තිය යාන්තම් ඇති කරගන්න පුළුවන් නම් එක වෙනසක් ඉක්මනටම යෝගාතර දැනගන්නවා මේ කායික දුකත් මානසික දුකත් දෙක අතර පරාසය මෑත් කර ගැනීමක් කරගන්න පුළුවන්. ඒකට කියනවා මෑත් කරගත්තු ඉතින් යුක්තව වේදනාව වේදනාව වෙන් කරගත්තකින් යුක්තව වේදනාව වේදනා. අවබෝධයෙන් යුක්තව වේදනාව වේදනා. ඒකට කියනවා පරතෝ සංකල්පය. පරතෝ ධර්මය. තමන්ගේ වේදනාව දිහා අනිත් වේදනාවක් වගේ බලන්න. ඒක පිළිබඳව මොකක්වත් වෙන්නේ. ඒක පිළිබඳව මේක උනේ මට විතරයි මම මහා ලෝකේ ඉන්න කාලකන්ණි ඇයි මේ මටම වෙන්නේ ආදි වශයෙන් අර වේදනාව මත අලුතින් චිත්ත පීඩාවල් ඇති කරගෙන සංඥා චිත්ත දිට්ඨි වාදේ විශාල මායාවල් වලින් ඉඩක් නැහැ සතිය ලොකු ආරක්ෂාවක් කලකෝලේ මෙන්න මේකට කියනවා පරතෝ කියලා එින් කරගත් පිටින් යුක්තව ඉඳීම කියලා මේක තමයි හරුවත් යනාසේ දහන පළවෙනිම පහ මේ පාව කියන්නේ පුරුදු කරන ලදන පළවෙනි පහයි අපි දෙන දුක් වේදනා අපිට ඉඳගන්නේ ඒක නෙවෙයි අපිට අමාරු මේකෙන් කොර වේද මේකෙන් අංගභාග වේද මේකෙන් මෙහෙ වේද අහවලා දිනයිද ආදි වශයෙන් විදේවි නිසා අපි සම්පූර්ණයෙන්ම මුසපත් වෙච්ච ඒ වගේ ඇදීගෙන යන තත්ත්වකටපත් වෙනවා මෙන්න මේක තේරුම් ගන්න එක විතරමයි වේදනාවකින් බලනකොට රහතන් වහන්සේ කරලා තියෙන්නේ එන්ට රහතන් වහන්සේලාට දුක් වෙනවා කියලා කතාවක් නැහැ උන්වහන්සේට දුක උන්වහන්සේ දුකක් ආවා කියලා මේ දුක් වේදනාව ආනික සැපයේ ඇහැ කන දිවන ආදය කය කියන මේ ඉන්ද්‍රියන්ට රූප ශබ්ද ගන්ධ රස ස්පර්ශ දීලා ඒකෙම පටන්ගෙන ඒකෙම මැරිලා යන පිළිසංහා සමා ජීවිත ගත කරන අත්පන්ට නම් දුක් වේදනාවට ආවම කරන්න තියෙන එකම දේ තමයි ඒක සුඛ වේදනාවකින් කාම ආසාවකින් වහන ඒක කරන්න ක්‍රමයක් දන්නේ ඒ දුක් වේදනාව දුක් වේදනාවෙන් දැකීමම නිමිරියාවක් බව දුක් වේදනාව දුක් වේදනාවෙන් දැකීමම ඥානයක් බව ඒ ඥානය පරම සත්‍යයක් බව ඒක ආර්ය විනයේ වටිනාකමක් බව පිටක් වෙන හිතන්නේ නෑ පිටක් වෙන හිතන්නේ නිදින භාවයක් කියලා. පිටක් වෙන හිතන්නේද යතහත් වීමක් කියලා. නෝන්ජල්කමක් කියලා. දුක වේදනාවක් ආවම නම් සමහර විටක මෙතන වෙන අපර වෙන්නේ තියෙනවා. මේ දුක් වේදනාවක් එනකොටම නම් ප්‍රතික්‍රියා හිතමයි ඇති වෙන්නේ ක්‍රියා නේ ක්‍රියාව කියන්නේ මේකට පිළිබඳ සතිය එළඹෙයි සතිය එළඹුවා නම් දුක් වේදනාවක් කායික දුක් වේදනාවක් මානසික දුක් වේදනාවක් අතර කුංචි තලවිලා කුංචි හිදසක් කුංචි සාන්තිත ඉඩක් ලැබෙනවා මේ මේ ඉඩ විගත යනකොට යනකොට තමයි හිත අර පස්සේ පාඩුව පිළිබඳව හොඳ අවබෝධයකට ඉඩක් ලැබෙන්නේ එතනදී සර්වඥාන්සේ සඳහන් කරනවා දුක් වේදනාවක් සුඛ වේදනාවක් අදුක්කම සුඛ වේදනාවක් නැත්නම් පොදුවේ කියනවනම් වේදනාවක් මතුවෙච්චාම වේදනාව විශේෂ සතිය පිහිටවා ගන්න පුළුවන් නම් ඒ හඳුනා ගන්නවා දැන් ආවේ ඉන්දියෙන්ද පුළුවන් සැප එළවන සැප වේදනාවක් දැන් තියෙන්නේ නොදැයි ඇති ඉස්සා බංගත්තට පස්සෙන දුක් වේදනාවක් දැන් තියෙන්නේ අඳුනා ගන්න බැරි අදුක්කම සුඛ වේදනා කියලා දැනගත්තාම අනිවාර්යයෙන් මේ වේදනාව තියෙන්නේ ස්පර්ශයක් නිසායි හැපීමක් නිසා. මේ යන්නේ යෝනිසමං කාර්යපත්තට. මේ යන්නේ අරිය පරිවේදන දාත්තට. අර මෙතෙක් කල සංසාරගත පුරුද්දානුව සැප වේදනාවක් වෙනකොට ඒක ආසාවෙන් බදා ගන්න, ලං කර ගන්න, මගේ කර ගන්න, ලොකු කර ගන්න, ආසන්න කර ගන්න තිබුණේ ඒ සහජ ලෝලත්වය ඇතිලා. මේක අදි දුක් වේදනාවක් ආපුවාම නොදකින් නොපතන් කියලා ඒක විනාශ කරන්න සැප වේදනාවක් වහන්න ආදි වශයෙන් අර වේගවත් පරිවේශණයෙන් අනාගත සලසුන් සහිතව ක්‍රියාත්මක දේශ හිතෙන්නේ දිවිල බලනවා. අදුක්කම සුඛ වේදනාවක් ආවම කිසි දෙයක් නෑ ජීවිතේ කිසි පිළිආරයක් නෑ ජීවිතේ රස වින්දනයක් නෑ ඒ නිසා මොකක්ද මේ පාළු ගතියක් ආවෙන්නේ කියලා ඒක අර මෝහාන්තකාර ගතියක් එන්නේ කියන්නේ මේ දුක මේ දුක මේ අදුක්ක මේ දුක නැත්නම් උපේක්ෂා වේදනාව ඒකාන්තයෙන්ම පස්වෙනිසයි පාන. මේ ස්පර්ශය නැත්නම් ස්පර්ශයට හේතු වෙනා වූ කර්ම ඒකාන්තයෙන්ම පටිච්චසමුප්පන්න. සක්කින්ද පටිච්ච රූපේක උප්පද්දේ චක්කු විඥාන ඉන්න සංගති පස්සෝ. හොඳ ප්‍රකෘති අnder ඇති අහස් වෙනවා නම් ඒ ඇහැට බාහිර රූප ධාතුවක් රූපයක් වර්ණ රූපයක් ලැබිච්චාම හිත දැස්වීම කියන කෘත්‍ය සිද්ධ කරනකොට නැත්නම් දකින්න හිත ඇහි පහළ වෙච්චාම මේ තුන එකට යන තාකල් අපි කියනවා එතන ස්පර්ශය සිද්ධ වෙනවා රූපේ කියනවා ඇහක් කියනවා හිතක් ගියා මේ කියන්නේ රූපේ යනා වූ චක්කු ප්‍රසාදයේ වහ වහ ඇතිින් නැතිින් පවතින දෙයක් බාහිරින් ඒකට ආපාදගත වුණා වූ රූපය වහවහ ඇතිවෙන්න තියෙන දෙයක්. ඒකට මේ වෙලාවේ එන්නදී පවතින ආ වූ හිත අවදාකවත් චිත්තක්ෂණ එකතුනක් එකට හිතේ ඇහිම පවතින ඒ විශාල වේගයෙන් එක එක ඉන්ද්‍රියන් තරා වෙන වෙනවා ඒ වගේම චන බංගුරා. මෙහි චන බංගුර වූ හේතු තුනක් එක ඇති වුණා වූ ස්පර්ශය ඒ කාන්තේම අනිත්‍යයි. ඒ කාන්තේම එක චිත්තක්ෂණයකට පමණයි පවතින්නේ. එහෙමනම් ඒකෙන් පතිනා වූ වේදනාව කොහොමද මේ අපි දවස් ගණන් විඳින්නේ? කොහොමද මේ ජීවිත ගණන් විඳින්නේ? ආනෙදම තමයි ඒ සංඥා විපල්ලාස, චිත්ත විපල්ලාස, දිට්ඨි විපල්ලාස ඇති වෙන්නේ. සර්වඥ සූත්‍ර විතර කරන සූත්‍ර පිටකේ ඊගනිකායි පළවෙනිම සූත්‍රය තමයි බ්‍රහ්මජාල සූත්‍රය. බ්‍රහ්මජාල සූත්‍රය ගරුවචනාන්ත දෙන්නවා මම මේ ලෝකෙට පහළ වුණේ යම් ආමිත සැප දුක පිළිබඳව උපාය කරන්නේ කොහොමද? රට සංවර්ධනය කරන්නේ කොහොමද කියන මේ ලාමක පිච්ච දේවල් උගන්වන්නේ නෙවෙයි. එහෙම නැත්නම් මේ නිර්ආමිත සුඛයයි කියනා වූ බ්‍රහ්ම සුඛයේ දේව සම්පatti ලබා දෙන්නා වූ රූප ධ්‍යාන අරූප ධ්‍යාන ලබා ගැනීම පිළිබඳව උගන්වන්නේ නෙවෙයි. ඒ මොකද ඒ ආමිත සුඛේ පුරාම මේ දේහ සම්පatti භක්ම සම්පatti ලබා දෙන රූප ධ්‍යාන අරූප ධ්‍යාන ලබන නැත්නම් පුරාම මේ සංඥා විපල්ලාක දිට්ඨි විපල්ලාක චිත්ත විපල්ලාක තියෙන මං ආවේ ආනෝ දිට්ඨි විපල්ලාක නැති කරලා මේ බ්‍රහ්මජාලය කඩලා ඉදිරියට යන්නයි ආන් ඒක ගණලා යනකොට මට සිද්ධ වෙනවා දැන් ලෝකේ මිනිසුන් බහදලා තියෙන පිටු જાති පිටු જાති මේ මෙවයි මෙවයි මෙවයි කියලා කපලා දෙන්න කියලා සබ්බේ පිටි ධනා උම්මත්තකා කියලා සරුවත් ධනද වෙනමම වේදිකාවකට කොට උනා. මේ බණහන ඔක්කොටම පිස්සු. අපි සාමාන්‍ය වැනි භාෂාවෙන් කියනවා. ඒ ඔක්කොම ඉන්නේ ඔළුවේ හිටගෙන. ඒ මොකද ඒත් සමහරක් තාම ආමිදහටේවත් ඉඳලා ඉතිරිලා. ඒකටත් මේ වෙනවා. එක්ක කාමසුකල්ලි කාම යෝගයට වැටෙනවා, එක්ක අක්ක කියනවා කාම යෝගයට වැටෙනවා. ඒ තරම්ම මේ බාලාංශ පන්තිවොත් පල්ලෙහා. උන්වහන්සේ ඒකේ ආස්වාදාදීනව සංස්කාරනේ මහා ලොකුට ගලකුවා නෙවෙයි. නැගිටින උගලරුණ ඔකේ අත්කින මතාන්තක දැක්කත් එපා කාමික කල්ිකාමික දැක්කත් එපා ඒ නැති වුණොත් නම් කවදාකවත් ධ්‍යාන සැපයක් ලබන්න හම්බෙන්නේ නැහැ. නමුත් මේ ධ්‍යාන සැප සඳහා තියෙන්නේ ඒ සරුවත් යනවාද ලෝකේ පහළ වුණේ ධ්‍යාන සැපේ තියෙනා මේ සංඥා අඤ්ඤා චිත්ත දිට්ඨික නිපල්ලාට මේ දිට්ඨි නිපල්ලාට නැති කරන්න නම් සම්බත්ත සම්බන්තම් පස්සපච්චා මේ ලෝකේ තියෙන තාකල් දෘෂ්ටි ඔක්කොම ඉස්පස්යෙන් පහළ යනවා. එක්කෙනෙක්වත් බොරු කියනවා එහෙම නෙවෙයි. ඉතින් දෙකේ වෙලා ඉන්නේ එක්කෙනෙක්වත් බොරු කියනවා. ඒ ඔක්කොම Tamanට අහුවෙන Taman අත්දැකපු ඉස්පස්යක් අනුවයි කතා කරන්නේ. ඒ ඔක්කොම ගන්න හිඳයි අපි සාරුවත් ගන්න අතරේ සාරුවත් නැහැ කියන්නේ හොඳ දෙනෙක් කියනවා දෘෂ්ටි මිත්‍යා දෘෂ්ටිකෝ බොරු කාරය. බොරු නෙවෙයි. ඒගොල්ලෝ දන්න විදිහට පරම සත්‍යය. ඒක පරම සත්‍යයට හා සමානව කලකන්නේ භවචනාසේ එතනයි. එන අධිරසාව කිසිම දෘෂ්ටිකාරයකට ගහන්න බඳින් කියන්න එපා. කිසිම කෙනෙක් පහස්ව කලකන්න එපා. තේරුම් අරගන්න දෘෂ්ටිය කියලා කියන්නේ මුද්ද භයානක දෙයක් බව. ඒ දෘෂ්ටි කිසි කරාගමේ වැඩ පිළිවෙලකින් බලන සමහරක් බරපතලයි සමහරක් ලාමකයි. ඒක වෙනම කතාවක්. ඒක අසවචන විශේෂ වැටහෙනවා. ඒක දැන දෘෂ්ටියක් විස්තර කළ කරුවත් තමයි විස්තර කරනවා මේ දෘෂ්ටියක් මේක පස්සෙන්මයි හටගත්තේ ඒක අතිකලාව සාස්තුන් වහන්සේ ඒක හොඳටම අත්දැකලා ඒකට බහැලා ඒක ගැන විශ්වාසයෙන් කරන්නේ මේ මනෝ විකාරයක් නෙවෙයි එයා දන්නේ ලැබුණේ ඉස්පත්ති උත්තරයි ඒ ඉස්පත්ති නිසා යා ලෝක විශ්වාසයෙන් කටයුතු කරන්නේ අත්දැකපු දෙයක්. නමුත් විහාට යන්න ඉස්පත්ති නැහැ. ඒක සර්වඥ ආදී විතරයි ගෝචරය. ඒ නිසා මේ සෑම දෘෂ්ටියක්ම ඇති වෙන ස්පර්ශ නිසා. ඒ නිසා වේදනාව ඇති කරන්නා වූ මේ ස්පර්ශය මායාකාරයි. මේ වේදනාව නැත්නම් මේ වේදනාවට හේතු වෙනා ස්පර්ශය සතියෙන් තොරයි. සනාදීයෙන් තොරව මම ඇත්තමයි අත ගාලා බලලා කියන්නේ මම ඇත්තමයි රසතිය බලලා කියන්නේ මම ඇත්තමයි ඇහෙන් දකලා කියන්නේ කියලා කිව්වත් අවදාපත් පාවිච්චිකට එනවා. අපන්නකව ගත කරන්න ඕන. ජීවිතයේ එළමෙන්ද තාම පොරොත්තුව ගත කරන්න ඕනේ මොකද එක්කත් ඒ වගේ දෙයක්. අපි සාමාන්‍යයෙන් කියනවා ඇහෙන් දකපු දෙයක් දකපුවාම කියනවා අනේ මට අත ගන්නකම් විශ්වාසමත් කියලා. අත ගාව දෙයක් කියනවා අනේ ඇහෙන් දකින්නකම් මට විශ්වාසමත් කියලා. දැක්ිනවා අත ගන්නවා දෙකම දරුවත් දරුවත් නැනත් ඒ විශ්වාසමත්. ඒක හොඳට තේනවා මේ වේදනාව පිළිබඳ සතුටක් වෙලා ඒ වේදනාවට හේතු වුණා වූ සත්‍ය දිහා බලන්න පුරුදු වෙනවා නම් ඒ සත්‍ය ඇති කරන්නේ මේ තරම්ම තීව්‍ර වෙනස් වෙනවා. අනිත්‍ය භාවය පිළිබඳ පරමාදත්තේ කලතන හේතු කරුණු තුන හතරකේ. ඒක හේතු කොටසක් නැහැ ඉස්තරකාර මූලය. එනිසා මේ ඇති වුණා වූ ඒ ස්පර්ශයෙන් ඇති වුණා වූ මේ වේදනාව පිළිබඳ කොහොමද විනිශ්චය කරන්නේ? මේ මම තමයි මම තමයි ඉරිච්චේ කරන්නේ මම තමයි විඳින්නේ ඒකට මම කියන වචනේ මෙතන ඔක බොරු භාවනා කරුවට පස්සේ බොරුයි ඒ නිසා මේ වේදනාවයි පස්සේ ගැන බලනකොට ස්පර්ශය නිසා සංඥා වර්ගෙන් දිවෙනවා බලාගෙන හිත පුරුදු කරපු හිත වර්ගෙන් දිවෙනවා එන දෘෂ්ටිගත වෙන්නේ ඒ නිසා ස්පර්ශය නැවත නැවතත් වෙනවා ආස්වාදයෙන් පෙරුවා ආස්වාද පිළිබඳ සතිමත් වුණා ඒක පිළිබඳව කවදාකවත් මිනිස්සුන්ට හඳුනා ඊගාට තියෙන ආස්වාදයක් අනිවාර්යයෙන්ම කවදාකවත් භාවනා කරපු නැති කෙනෙක් වගේ දකින්න ආධුනික විදා. මනමන්න අපිට පරම තිබුණා නම් මිත්‍යා දෘෂ්ටි, තිබුණා නම් මිත්‍යා චිත්ත, තිබුණා නම් මිත්‍යා සංඥා කඩලා හඳුනි කිය. නවාසනාත්වාදී. ඒක විකට පින්දීන හැකලීම දෙක තුනක් ආස්වාද ප්‍රසාද දෙක තුනක් බැලුවට පස්සේ යෝගාවදේශන දැන් මම ඒක දන්නවා කිය. ඉතිපස්සා කතා කරන්නවත් නැහැ පින්දීන හැදලිම ආනාපානී කියන මූල මාතෘකාව ගැන ඉතින් කතා කරන්න පටන් අර ගන්නවා ඊයේ දාපු දේවල් ඉදාගත්ත හැටි අරයාගේ දේවල් මෙයාගේ දේවල් සම්පූර්ණ අදාළ දේවල් වලට එනකොට බොහොම ඉක්මනට හිතනවා දැන් මම ආස්වාද ප්‍රසප්පේ ගන්න නැත්නම් මම කායන ප්‍රශ්න වැඩි ඉවරයි අර දැන් තියෙන චිත්තාන ප්‍රශ්නාව කියලා හිතනවා ඒක කවදාකවත් ඒක එහෙම ඉවරයක් නැහැ ඒ මොකද අපි දකින්න යන ස්පර්ශයක් පාසා සතියේ සමාධියේ යුක්තව ඒ පාසයෙන් දිට්ඨි මුද්ධි කරවති දෘෂ්ටි රිදි කරවනවා කාංකං විතරති යට දුරු කරවනවා ගොඩාක් ඒවා පිටත ඒ නිසා වේදනානුපස්සනාව ගැන කතා කරනකොට අනිවාර්යයෙන් ඒකට කියන්න ඕනේ මෙන්න මෙහෙම වේදනානුපස්සනාව පිළිබඳව සතියෙන් සමා සමා සමාධිය යුක්තව බලලා ඒ පිළිබඳව කතා කරනකොට ප්‍රධාන වෙන දේ තමයි මේ ස්පර්ශය. ඒ ස්පර්ශය හැදිලා තියෙන්නේ මෙන්න මේ වගේ සම්පූර්ණ අනිත්‍ය වූ දුක්ඛ වූ අනාත්ම වූ හේතු තුනක් මත අඳුම ගන්න. එනිසා යම් යෝගාවචරයේ වේදනාවක් එනකොටම ඒක දුක් වශයෙන් හෝ සුඛ වශයෙන් හෝ අදුක්කම සුඛ වශයෙන් වේදනා අඳුරන්නේ නැහැ. නැත්නම් වේදනාවක් වශයෙන් ගන්නවා. මේ වේදනාව වැටෙන්නේ දැන් Tamange ධර්ම සංඥාවල හැටියට මේක සුඛයක් ඒක දුකක් මේක අදුක්කම සුඛයක් බව දැනගෙන ඒකට හේතු ප්‍රත්‍ය හොයන්න පටන් අරගත්තොත් ඔය පිනකම හේතු වෙන ස්පර්ශය අර වේදනාවල තියෙන අර සුඛ දුක්ඛ අදුක්කම කියන විචිත්‍රතාවයේ තියෙන ඒක හුදු ස්පර්ශයේ තියෙන හේතුවට ඒ ස්පර්ශයේ ඒකාන්තයෙන්ම ඇතිලා තියෙන සම්පූර්ණ සිද්ධ වෙනස් වෙන ඒ අනිත්‍ය දුක්ඛ අනාත්ම කාරණා මත එතකොට හිත යන්නේ කොහාටද? අර දොළොස් ආකාර වූ පටිච්චසමුප්පන්න කාරණා වලින් මුලට මුලට යන වේදනාවෙන් පස්සේට යනවා. පස්සෙන් තව එහාට යන කලආයතන වල ආදී වශයෙන් එහාට එහාට යනවා. මොනවද අන්න පිටත් යනවා මොකද කරන්නේ? වේදනාව ආපු ගමන් ඒ පිළිබඳව තෘෂ්ණාව පහළ කරගන්නවා. වේදනාව දිගේ මෝරච්ච පැත්තට යනවා. අවුල් පැත්තට යනවා. මේ වේදනාව හොඳ නම් සුඛ නම් අල්ලබදා ගන්න. දුක වේදනාවක් ආවොත් ඉක්මනට හිතනවා ඒක සුඛයෙන් වසා ගන්න. ළමයින්ට මිනිස්සුන්ට කෑමක් දාපු ගමන් යන්න විහාර කීයක් දෙන්න කීයක් දෙන්නේ කියලා ඒ අර මිනිස් මේ රස ඉරිසර වැඩි වුණාම ඒක නැති කරගන්න ඉල්ලන්නේ ඉක්මනට කීයක් දෙන්නේ. ඉන්දියාවකින් අර දුක වසා ගැනීම විතරමයි ගන්න. ඒ මිනිස් වේදනාව විඳින්න ඕනේ ඒක කොහොමද එන්නේ කියන එක පුංචි හිතකට අදාළ නෑ. ඒ වගේ තමයි භාවනා නොකරපු එකනට දුක් වේදනාවක් ආපු ගමන් ඉක්මනට බලන්නේ වේදනාව නාටකයක්. ඉක්මනින් බලන්න මේ දුක දුරු කරගන්න. ඒ මොකද ඒ වෙනුවට තියෙනා වූ සැප වේදනාවන් විසී කුස්නාව පාද. අධිකම සුඛ වේදනාවක් එනකොට හරි සාලි කියලා කොහොම හරි ඉරියව් මාරු කරලා ස්ථාන මාරු කරලා මොනවා හරි දෙයකින් අලුත් කරන්න ආවා. ඒ අනුව ඒ වේදනාපච්චය තණ්හා ඒ නිසා ඔය පරිණෝපාදී උගන්වන අලුත් අලුත් ක්‍රමයක විදිහට කියනවා නම් අත්කතාවල් පිළිගන්නා ක්‍රමයට හදබනකොට මේක ඒ වස්ත වශයෙන් ගන්නකොට හොඳ වැඩක සම්දිස්ථාන. වේදනාවක් ආවොත් අන්න පුතක් දැනට අනිවාර්යම තෘෂ්ණාව පහළ වෙනවාමයි. වේදනාපත්‍ය අසන්න. භාවනා කරන යෝගාවචරයට වේදනාව ඇති වෙන්නේ ස්පර්ශ නිසාය. ස්පර්ශයේ පදනම් වෙලා තියෙන්නේ මේ වාගේ වෙනස් වෙන කර්ම තුනක් මත තිබුත් වේදනාපච්චය පඤ්ඤ වේදනාපච්චය තණ්හා විද්දේක වේදනාපච්චය පඤ්ඤා බවට පත් වෙන එක සුඛ වේදනාවක් වුණත් දුක වේදනාවක් වුණත් අදුක්කම සුඛ වේදනාවක් වුණත් වේදනාවට පත්‍ය වූ කර්ම පිළිබඳව වේදන නොදකු නොවරු නොවිරු විදිහට ඒක පිළිබඳව පරම සත්‍ය දිහාවට පෑදීම පටන් ගන්නවා යම් විදිහකට යම් ආකාරයකට යෝගාවචරයා මොන වේදනාවක් ආවත් දුක්ඛ දුක්ඛ අදුක්ඛම සුඛ ඒ වශයෙන් මෙනෙහි කළ එකට හේතු වෙනා වූ ප්‍රත්‍ය දස ගන්නට උපත්ය දස ගන්නට ගියොත් වේදනාව පිළිබඳ විරාජ්‍යති විමුක්ති ආදී වගේ එහෙම නැත්නම් විරාගානුපස්සනා නිරෝධානුපස්සනා පටිච්චසමුප්පාදානුපස්සනා විදිහට අර වේදනාව විරංජනය වෙන්න පටන් ගන්නවා අර වේදනාව උත්පන්න දැවෙන කැවෙන තත්යකට නෙවෙයි එන්ට එන්ට එන්ට එන්ට මේ සායන චිත්තයකට වතුර වැටෙනවා වගේ අර වේදනාව විදිහට පටන් ගන්නවා එතකොට හිත අර වේදනාව දිගේ ප්‍රශ්නාව දිගේ ඒ අනුව දැවෙන කැවෙන විපාල නීවරණ ධර්ම වලට යටපත් වෙන්නේ ඒක පුරුවන් තරම් සාධිමත් වෙලා සමාධිය රැකගෙන පස්සේ දිහාට ස්පර්ශයේ හේතු වෙනා වූ ප්‍රත්‍ය දිහාවට එහෙම නැත්නම් මේ සලායතන විහාරට යෝනිසමනස්කාර තියෙනවා. යෝනිසමනස්කාරිත යන්ත යන්ත යන්ත යන්ත වේදනාවේ ගැටේ තද වෙනවා නෙවෙයි වේදනාව ගැටේ එන්නේ එන්නේ නිවිලි නිවිලි යන්න පටන් ගන්නවා. ඉතින් මේකම තමයි මහා බංගලොත් බහලක් එක දෙහිතනවා මොකද මෙතන තමයි මේ පක්කාය විදිහේ විදින තැන. මේ වේදනාව විදින මූලස්ථානය තමයි අපි රකින්න හදන්නේ. ඒකට සැප දෙන්නයි මේ රක්ෂණ සංස්ථා ඇති කරගෙන සාභ්‍ය අභිවාදනයේ ප්‍රගතිශීලී අභිවෘද්ධි ඇති කරගෙන දරුවන් ඇති කරගෙන ගේ පොළවක් ඉදකඩම් මවාගෙන වදාගෙන කරන්න හදන්නේ මේ වේදනා මධ්‍යස්ථානයේ රකින්න. නමුත් වේදනා මධ්‍යස්ථාන හේතු වෙනා වූ මේ පස්සේ සර්වඥාතිගේ මඟ දැක්වෙනවා දකින්නවනම් වේදනාවත් එන්ටෙන් ටෙන් නිරංජනය වෙන්න පටන් ගන්නවා. ඊළඟ ජම් විමුක්තිය. එතකොට විමුක්තිය ඇති වෙනවා. මේ විමුක්තිය කියලා කියන්නේ වහාදීලා සියදීන සාගන ගව ජීවිතයක් ලබා ගන්න එකක් එහෙම නෙවෙයි මේ ජීවිතේ පරිණිරවාණය. එහෙම නැත්නම් මේක නිකන් ඒලාස්ටික් පටියක් අදිනවා වගේ දික් කරලා බලනවා මිසක් වෙන කිසි දෙයක් නෙවෙයි. එතන වේදනාව පිළිබඳව කතා කරනකොට පරිවර්තනාවේ තෙන් ලැබෙන්නේ මේ වේදනාවේ නිරෝධය පරිණිරවාණය. එනතු දින අඟුලක් අතට හම්බෙච්චාම එහා අතින් මෙහා අතට මෙහා අතින් මෙහා අතට මාරු කර කර ඒක අර ඒක මාරු කරගන්න පාවිච්චි කිරීමක් නෙවෙයි. මේ විදිහට වේදනාව පිළිබඳව යොන්සමනිකාරකත්වයට අපේ සමාධිය දෙක ඇතුළු යන්න මේක ඒකාන්තම විශ්ේ ගෝචර වෙන්නේ සතිපට්ඨාන යෝගාවතරයට. මේ විදිහට යොත් ඒ යෝගාවතරයට යම් ආයිත ලෙඩක් රෝගයක් තිබුණා නම් යම් මානසික ලෙඩක් රෝගයක් තිබුණා නම් අර ස්පර්ශයේ අත ගන්න පුළුවන් වෙනකොට රෝගී නිදාණි අල්ලගත්තා වගේ තමයි ඒක නිවන පැත්තට ඒක විරංජන වෙන පැත්තට ඒක නිරෝධ වෙන පැත්තට අනිවාර්යයෙන්ම යන්ත්‍රයක් ක්‍රියාත්මක වෙන්න පටන් ගන්නවා. ඒ නැත්නම් දැනුම නොදැන අපි කරන්නේ ඒ සාධකරණය තමයි, යත ගහන්නේ තමයි සංසාරට පැමිණෙන්නේ. වෛද්‍ය විද්‍යාවේ විශේෂයෙන්ම පල්ලි වෛද්‍යයට යනකොට ඒ ශිෂ්‍යයන්ට උගන්වනවා කවමදාකවත් ඒ රෝගියාගේ වේදනත් එක්ක Taman අඳුලා ගන්න යන්න එපා කියලා. රෝගියා දාග අහනකොට දොස්තර මහත්තයා අඳන්න යන්න බෑ. රෝගියා සැප විඳිනකොට යෝගද වාත සන්තෝෂෙන් ගියා. ඒක කියන්නේ ඔන්න රෝගියා පිළිබඳව අර පරතෝ බැලුවා. කවදාහක්වත් යෝගනා මේ රෝගියත් එක්ක ආවේ මේ ආවේග ජනකව බැඳෙන්න එපා කියලා. මේක බරපතල නිසා කවදාකවත් වෙන තමන්ගේ පවුලේ අයට එදගන් කරන්න යන්න එපා කියලා. ඒ වෛද්‍යවරුත් තහන. මොකද පවුලේ අයට වේදනා එදගන් කරනකොට ඒ වේදනාවත් එක්ක ડોක්ටර් මහත්තයා තඳුනා ගන්නවා. මගේ ලෙඩට අසනීප වුණා, අමාරු වුණා කියලා. එතකොට වෛද්‍ය විද්‍යාව ඉක්මවල අර හැංගුම් බර වෙනවා. ඒ නිසා වෛද්‍ය විද්‍යාව උගන්වනවා මේ වෙන්කර මේ වෛද්‍ය වෘත්තියේ වශයෙන් වෙන් කරලා බලන්න ඉගෙන ගන්න කියලා රෝගියා. ඉතින් මේක තමයි අපිට වේදනාවේදී අත්‍යවශ්‍ය කාරණා. වේදනාවක් එනකොට ඒ වේදනාවට වෙන් කරගත් පිටු යුක්ත වේදනාව බලන්න නම් වේදනාවට හේතුනා වූ නැත්නම් වේදනාව වේදනාවකින් ප්‍රධාන වශයෙන් දැනගෙන හේතුනා වූ ස්පර්ශය දිහා හිතේ ගන්න. එහෙම නැත්නම් වෙන්නේ වේදනාව අඳුනගෙන දැනීම සංගම් වලින් බැඳිලා ඒකට වහා ක්‍රියාත්මක වෙන්නේ දැල් වෙන තත්යකට අපි හිතපත් කරගන්න. ලෝකෙටත් බයි. පරිදිනට අක්කම කාටවත් අක්කයි කියලා ඉතින් හරි බුදුමාතාවට අක්කමක් බාටපත් කරන ජාත්‍යයට අක්කම ස්ථානෙට යන්නට අක්කම මේ අක්කම නිසා හරි අමාරුක ඒ පුද්ගලයා ගත කරන. මේ පුද්ගලයාට අර ඒ අක්කම නැතිවත් එන්නේ හතුරුක් වාගේ. ඔක්කොම අක්කම ආවොත් තමයි යාර සන්තෝෂ වෙන්නේ. ඉතින් අන්තිමේ ඉතින් අක්කම බඩේ අක්කම පිළිදාට අක්කම වලින්ම අමාරු වෙනවා. පරිත්‍යාගනාසේ දේශනා කරන මේ අක්කම එනකොටම මේක මේ සිද්දල සංකානගත එවත සත්කාය දිට්ඨි මුල් කරගත්ත ස්වરૂපය දැකලා මේ වේදනාව ඇතිවෙච්ච මූලය අපි ස්පර්ශය දිහාට ගිහිලා ඒ ස්පර්ශය නිසා කොච්චර දෝ සංඥාවල් පහළ වෙන්න පුළුවන් විපල්ලාසගත විපර්යාසගත කොච්චර දෝ චිත්ත පහළ වෙන්න පුළුවන් කොච්චර දෝ දිට්ඨි පහළ වෙන්න පුළුවන් ඒ අවුල් જાතිය කපලා අඩු ගන්න කැපිල්ල කෝගටත් වැඩි වෙන අතර කරලා වේදනාවට ඍජු මූල දී ගන්න පුළුවන් ශක්තියක් තියෙනවනේ යෝගාවචරයේ යෝග ගමන සිද්ධ වෙන්නේ කොහොමද? සුඛ වේදනාවෙන් දුක් වේදනාවට යනවා. දුක් වේදනාවෙන් අදුක්කම සුඛ වේදනාවට යනවා. මේ අවස්ථා තුනේදීම යෝගාවචරය බොරු වලකට රැස්නා වාගේ පාර අතරමං වුණා වාගේ අවුල් කරනවා භාවනා කරපු නැති කෙනෙක් එක්ක එහෙම සාකච්ඡා කරනවා. පරියන්ක ඉඳ ගන්නකොටම සක්මන් කරලා ඒක සුඛ වේදනාවක් දැන් සුදු ප්‍රදේශයක් තුළ දැක ගන්න පුළුවන්. නමුත් සුඛ වේලාවකදී වේදනාවක් දැන් වේදනාව ඉක්මවුවාම අත්දැකීම් කියන්න පුළුවන් ඒ කාමාර විතර පන්නන්න. දැන් වඩපත් මේ ඇඟ නැති සිලක් වාගේ. ඕන තරමක් වෙලා ඉඳින්න. එතකොට මේ මොකටද මේ නිකන් ඉඳගෙන ඉන්නත් වැඩි. ඒ සාමාන්‍ය හිතේ ආනාපානිය උපින්නේ නැති නේද? සාද්දක් ඇහෙනවා. ඒ කිසිම හිතේ කලබලයකට නැහැ කියලා ඉතින් කවුරක්වත් අදිනවා කවුරක්වත් නැගිටලා යන්නේ. එතකොට අදුක්කම දුක වේදනාව. ඒ පිළිබඳව භාවනා නොකරපු කෙනෙකුට එහෙම මේ රෝග විස්තර කියලා උත්තර ඇහුවොත් මොනවද වෙන්නේ කියලා මම හිතන්නේ කවුරුත් දන්නේ. ඒ වේදනාන පස්සනාදිකා හොඳ පරිච්ඡයක් ඇති කෙනෙකුට මේ විස්තර ඉදිරිපත් කළොත් සර්වඥාන්තගේ සූත්‍ර මාර්ගයේ ඉඳවට පෙන්වන මේක සිත් ඥානයක් අනුව වැඩ කරනවා මිසක් එක එක යෝගාවචරයට වෙන වෙනම සැපෙන ගතියක් නෙවෙයි. නැතුව නෙවෙයි නමුත් ඒක වැඩ කරන යම් කිසි න්‍යාය ධර්මයක් හැටියට. ඒ නිසා කායනුපස්සනා පිළිබඳව හොඳ පරිචයක් ඇති කරගත්ත යෝගාවචරයට මේ වේදනාවට පස්සේ ඒක මේ මම හැමදම වගේ මගෙන් දැන් කියන දෙයක් ඒ සමතහන් සිද්ධ කිරීමේදී නිස්සරණ පැතිලෙන්නේ තමයි විදින දේ විදින දේ වශයෙන් කියන්නේ ඒකට ගොඩාක් චින්තාමය දේවල් එකතු කරලා ඒ හිතනවා මට මෙහෙම මෙහෙම වෙන්න ඕන තවදාකත් ඕන කර්මස්ථානට වෙන දේ ගැන කතා කිරීම බොහෝම ලාභ ආස බාලාන්තවරක් කියලා හිතනවා ඒ නිසා ඒ ගැන කතා කරන්න තමන්ට ඇඟි තමන්ට ඇති සංඥාවල් පිළිබඳ හරියට විස්තර කතා කරනවා. ඉතින් කිසිම විස්තරයක් නෑ. ඉතින් මෙන්න මේ චින්තාමය කර්ම විතරයි. ඒ පැහැදිලි වෙනවා භාවනාවේදී තින්නේ ওই ටිකම තමයි. වේදනාව වේදනාවකින් බලනවා වෙනුවට හිත ඒක අර්ථකථනය වෙනවා. හඳුන්වනවා ඒක විස්තර කරන්න ආගෙන ඒකෙන්න අර පරතෝඩල්ම අයින් වෙලා අපි අර වේදනාපත්‍ය සංහා සංධ්‍යාවට ඉදී නෑ. ඉතින් කියාගන්න දෙයක් නැහැ. සම්දා අසුද්ධකවල කියාගන්න දෙයක් නැහැ. නමුත් ඒ කියාගන්න නෑ කියාගන්න බෑ කියන தත්ති හෝ හොඳට විස්තර සහිතව බලලා ඒ දැන් තම හෝ මූල කර්ම ආස්ථානයට සම්බන්ධ කරලා කියාගන්න පුළුවන් නම් ඉතින් ලොකු ජයග්‍රහණයක් ඇති වෙනවා විතේරුම් අරගන්නවා මේ ඉතර විස්තර කරගන්න බැරි දේවල් දැන් විස්තර කිරීම අත්‍යවශ්‍ය බවත් අනුගාමී කරගන්න. ඒ නිසා වේදනානුපස්සනාව පිළිබඳ කටයුතු කරන කෙනාට සානුපස්සනාවටත් වඩා දෙවන ගුරු උපදේශ ළඟ තියෙනවා. ඒ වගේම වගේම තමයි සානුපස්සනාව වැඩ කරනට වඩා වේදනානුපස්සනාව වැඩ කරන කෙනාට මාර්ගය හරි කෙටි. හැබැයි පසෙන්නවනේ බක්කයි. දුක් ප්‍රතිපදාව. දුක් සත්‍යය අවබෝධ කරගන්න හදන. ඒක නිසා ඒ සඳහා පැහැදිලිම වෙනස නිවන එකම ක්‍රමය තමයි මේ වේදනාවන් දිගේ පරතෝ බලය. ඈත් කරගත්ත සිංහස්තෝ වෙන් කරගත්ත සිංහස්තෝ බලා ගන්න පුළුවන් නම් ඒක පැහැදිලිව ප්‍රකාශ කරන්න පුළුවන් මේ රෝගියාගේ යෝගියාගේ යෝගියාගේ දෙකම වදින ගලපෙනවා එතනද මේ සුවේ පිළිතුරු කායික සුවේ පිළිතුරු කියනවා මානසික සුවේ පිළිතුරු එහෙම නැත්නම් ඒ වේදනාව පිළිබඳ අවුල දිගට යනවනම් කොච්චරද භාවනා කළා ලෙඩ හැදුනා කියලා කියන්න පුළුවන් මානසික රෝග ඇති වෙනවා කියලා කියන්න පුළුවන් ඒ හේතුව මොකද අර එනේන වේදනා එනේන සංඥාවල් එක්ක හඳුනා ගැනීම ඇති ආරක්ෂා ඒක නිසා වේදනානුපස්සනාව කියන්නේ හොඳ ප්‍රතිපදා. මොන විදිහේ එකක් හරියට වුණත් ඒකට ප්‍රතිවිරුද්ධ දීපු ගමන් ඒ විස සමතුලිත තත්ත්වයටපත් වෙනවා වගේ ඒ වේදනාවක් මතුවෙන මතුවෙන අවස්ථාවේ වේදනාව හඳුනාගෙන ඒක මුල අල්ලන්න ඕනේ ඒ නැද බලන්න ඕනේ ඒක අග බලන්න ඕනේ වශයෙන් අපිට යම් දවසක අපේ භාවනා පරමාර්ථය සිද්ධ වුණා නම් හැම මොහොතකම වේදනාවක් තියෙනවා ඒ යෝගාසන ගත කරන හතර ඉරියව් වෙනවා. අපිට ප්‍රතිපත්තාන පවත්වන්න පුළුවන් ශක්තියක් ලැබෙනවා. ඒ නිසා ඊට කලින් පුරුදු කළා වූ අත්පිළිමතාන යෝග, සාමක පල්ලිතාන යෝග අයින් කළා තියෙනතෝනේ. සත්‍යයක්, සමාධියක් ඇතිවන එළඹලා තියෙනතෝනේ. එහෙම වුණා නම් අපිට ජීවිතේ පැය 27 වෙනවා. අද බලමින් ඉඳි හැම වෙලාවකම ඒ හතර ඉරියව්වේම සතර සම්පත්තානි පවත්වන්න පුළුවන් ලොකු දොරක් අපිට ඇරෙන්නේ ඒක නිසා අද මතු කරගත්ත කාරණා එකක්වත් නොවිඳපු නාහක දේවල් නෙවෙයි. නමුත් මේ ධර්ම කාරණා නිසා Tamante ඒවා පිළිබඳව සාදර හැඟීමක් ඇති කර සංඥාවල් සිතිවිලි දෘෂ්ටි අයින් කරලා ඒ නිසා බලා ගැනීමට මේ දුණ අධ්‍යක්ීමට ධර්මයේ ආලෝකයක් ලැබුණා නම් ඒ අනුව සියලු දෙනාටම වේදනාන පස්සනාව සාර්ථක වෙන්න අවස්ථාවක් සැලසෙනවා කියන වේවා කියන ප්‍රාර්ථනාවෙන් අදට නිමිති ධර්ම දේශනාව මෙතන සමාප්ත සාවදාච අම්මේහි සම්බතං පුඤ්ඤ සම්පදං සබ්බේ